කීටාගිරි සූත්‍රය අපේ බුදුරජාණන් වහන්සේ කසී රට සැරිසරන කාලේ තමයි භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මේ දේශනාව කරලා තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා ආමන්ත්‍රණය කරලා මෙහෙම ප්‍රකාශයක් කළා. මහණෙනි මම රාත්‍රී භෝජනයෙන් වැළකුණා. ඒ රාත්‍රී භෝජනයෙන් වැළකුණ මට එයින් ආනිසංස පහක් ලැබුණා. භාග්‍යතුන් වහන්සේට රාත්‍රී භෝජනයෙන් වැළකුණාට පස්සේ ලැබුණ ආනිසංස පහක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ ආනිසංස පහේ පළවෙනි එක තමයි නිදුක් භාවය. නිදුක් භාවය ලැබුණා. දෙවැනි එක නිරෝගී භාවය ලැබුණා. තුන්වෙනි කාරණාව ශරීරයාගේ සැහැල්ලු භාවය ලැබුණා. හතරවෙනි කාරණාව කාය බලය සහ සැපසේ වාසය කිරීම කියන මේ කාරණා පහ ලැබුණේ මොනවා කරපු නිසාද රාත්‍රී භෝජනයෙන් වැළකුණ නිසා එතකොට රාත්‍රී භෝජනයෙන් වැළකුණහම මේ ආනිසංස පහ ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට නොලැබෙනව ඇද්ද මේ ආනිසංස එහෙම වුණොත්? භාග්‍යතුන් වහන්සේ දේශනා කළා නම් ලැබෙනවා කියලා එයයි සේම තමයි. එහෙමනම් ආනිසංස පහ දැන් මතකයි. එතකොට මේ භික්ෂූන් වහන්සේලාට විතරද මේ ආනිසංස ලැබෙන්නේ? නෑ ගිහි අයටත් රාත්‍රී භෝජනයෙන් වළකිනවා නම් මේ ආනිසංස පහ ලැබෙනවා. මතක දානිසංස පහ නිදුක් බව, නිරෝගී බව, ශරීරයාගේ සැහැල්ලු භාවය, කාය බලය සහ සැපසේ වාසය කිරීම. කියන ආනිසංස පහක් හම්බ වෙනවා රාත්‍රී භෝජනයෙන් වැළකුණොත්. එම නිසා මහණෙනි තොපත් රාත්‍රී භෝජනයෙන් වළකිව්. මහණෙනි ඔබලාත් ඒ නිසාම රාත්‍රී භෝජනයෙන් වළකින්න. ඊළඟට පැහැදිලි කරනවා එසේ වැළකෙන තොපට මෙම ආනිසංස පහ නිසකයෙන්ම ලැබෙනවා. මගේ දේශනාව ශ්‍රවණය කරලා ඔබලා යම්සේ රාත්‍රී භෝජනයෙන් වැළකුණොත් මෙන්න මේ ආනිසංස පහ අඩු නැතුව ඔබලාට ලැබෙනවා. එතකොට භික්ෂූන් වහන්සේලා රාත්‍රී කාලයේ ආහාර අනුභව නොකරන්නේ මොන හේතුව නිසාද කියන කාරණාව අපිට ඊටාම පැහැදිලියි. මොකද අපේ සමාජයේ විවිධ මත තියෙනවනේ. උන්වහන්සේලා රාත්‍රී භෝජනේ වළඳන්නේ නැත්තේ අතීතයේ පින්ඩපාතේ වැඩපු ස්වාමින් වහන්සේලාට රාත්‍රී කාලවල විවිධාකාර කරදරවලට මුහුණ පාන්න සිද්ධ වුණ නිසා කියලා සමාජයේ සමහර අය කතා කරනවා. නෑ උන්වහන්සේලා රාත්‍රී භෝජනේ වැළකුණේ ඒ හින්දා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ එපා කියලා තියෙන නිසා. ඒ එපා කියලා තියෙන අපිත් එක්ක අමනාපෙටද නෑ. ලෝක සත්‍යය පිළිබඳව තියෙන අප්‍රමාණ අනුකම්පාව හින්දා. මොකද මේ රාත්‍රී භෝජනයෙන් වැළකිච්ච කෙනෙක් නිවනට හදාගන්න පාර රාත්‍රී භෝජනේ වළඳන කෙනෙකුට හදාගන්න අපහසු වෙනවා. ඒකට විශේෂයෙන් රාත්‍රී භෝජනයෙන් වැළකීම පිළිබඳව අපි ශික්ෂා පදයක් සමාදන් වෙනවා. හැබැයි ඒ ශික්ෂා පදේ පන්සිල් වල පන්සිල් වල නෑ. එහෙනම් මේ දේශනාව කරන්නේ හැම වෙලාවෙම පන්සිල් වලින් ඉහළ ඉන්න අයට. ඒක අපි මතක තියාගන්න ඕනේ පන්සිල් වලින් ඉහළ ඉන්න අයටයි මේ දේශනාව කරන්නේ. ඉතින් පන්සිල් වලින් ඉහළ තමයි විකාල භෝජනය කියලා ශික්ෂාපදයක් තියෙන්නේ. පන්සිල් වල නෑ. ඒ වුණාට පන්සිල් රකින්න කෙනෙකුට රාත්‍රී ආහාරයෙන් වැළකුණොත් මේ ආනිසංස ලැබෙන්නේ නැත්තේ නෑ ආනිසංස පහ එහෙම්මම ලැබෙනවා. මේ නිසා භික්ෂූන් වහන්සේලාට කියනවා සැක කරන්නේ නැතුව මේ ආනිසංස ලබන්න නම් රාත්‍රී භෝජනේ වළකින්න කියලා. ඊළඟට දේශනා කරනවා මේ කසීරට සැරිසරන මොහොතේ භාග්‍යතුන් වහන්සේ නැවත වතාවක් මේ දේශනාවෙන් පස්සේ ගමන ආරම්භ කරනවා. එක තැනක වාඩි වෙලා මේ දේශනාව කරලා ඉවර වෙලා නැවත ගමන ආරම්භ කළා. ඒ කාලේ පින්නතනේ මේ කසීරට කීටාගිරි නම් නගරයක් තිබුණා. ඒකට කීටාගිරි කියලා කියන්නේ කසී රටේ තිබිච්ච නගරයක්. මෙන්න මේ නගරයේ ඒ කාලේ ජීවත් වුණා අස්සජී සහ පුනබ්බසුක කියලා භික්ෂූන් වහන්සේලා දෙනමක්. අස්සජී සහ පුනබ්බසුක. උන්වහන්සේලා හඳුන්වනවා ගණාචාරීන් වහන්සේලා කියලා. කාටද මේ ගණාචාරීන් වහන්සේලා කියලා කියන්නේ? මෙතන ගණාචාරීන් වහන්සේලා කියලා කියන්නේ විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් උන්වහන්සේලා යටතේ ජීවත් වෙනවා. උන්වහන්සේලාගෙන් විශාල භික්ෂු පිරිසක් ඉගෙන ගන්නවා. ආන්ගේ විශාල භික්ෂු පිරිසකට නායකත්වයේ දරන නිසා උන්වහන්සේලාට ගණාචාර්ය කියලා සඳහන් කරනවා. එහෙනම් ගොඩාක් පිරිස එකතු වෙච්ච තැන අපි මේ ඝන කියන වචනේ පාවිච්චි කරනවා. සංඝ ඝන කියලා සඳහන් කරනවා භික්ෂූන් වහන්සේලා ගොඩක් එකතු වෙච්ච තැන. එතකොට තවත් මේ ඝන කියන වචනේ තවත් බොහෝ තැන් වලට යොදන්න යොදන්න පුළුවන්කම තියෙනවා. එහෙනම් මෙතන ඝනාචාර්ය කියලා කියන්නේ විශාල භික්ෂූන් වහන්සේලා පිරිසක් උන්වහන්සේලාගෙන් ඉගෙන ගන්නවා. ආන්ගේ විශාල පිරිසකට උගන්වන නිසා ඝනාචාර්ය කියලා සඳහන් කරනවා. ඊළඟට පින්නතින් මේ භික්ෂූන් වහන්සේලා අස්සජී පුනබ්බසුක භික්ෂූන් වහන්සේලා දෙනම ගාවට ගියා බුදුරජාණන් වහන්සේ සමග වැඩ හිටපු භික්ෂූන් වහන්සේලා මුන්වහන්සේලා දෙන්න ළඟට ගියා. ගිහිල්ලා උන්වහන්සේලා දෙන්නට භාග්‍යතුන් වහන්සේගේ මේ දේශනාව ප්‍රකාශ කළා. බුදුරජාණන් වහන්සේ මේ විදිහේ ප්‍රකාශයක් අද කළා. ඒ නිසා ඔබ වහන්සේලාත් රාත්‍රී භෝජනේ වළකින්න කියලා ඉල්ලීමක් කළා කාගෙන්ද? අස්සජී සහ පුනබ්බසුක කියන භික්ෂුන් වහන්සේලා දෙනමගෙන්. ආන් ඒ වෙලාවේ උන්වහන්සේලා මෙහෙම සඳහන් කරනවා. කොහොමද රාත්‍රී භෝජනේ ඇතහැරීම? ඒ රාත්‍රී භෝජනේ අතහැරීමේ ආනිසංස පහක් ලැබෙන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළත් අපි මේ ආනිසංස පහම ලබන්නේ රාත්‍රී භෝජනේ වළඳලා. භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා රාත්‍රී භෝජනය අතහැරපු කෙනාට ආනිසංස පහක් හම් වෙනවා කියලා මේ ස්වාමීන් වහන්සේලා දෙන්න ප්‍රකාශ කරනවා නෑ මහණෙනි. අපි මේ පහසුකම් ලබන්නේ රාත්‍රී භෝජනේ වළඳලා. එමනම් ඒ මොන පහසුකම්ද නිදුක් බවයි නිරෝගී බවයි සැහැල්ලු බවයි කාය බලයයි සැප විහරණයයි කියන පහ ලබන්නේ රාත්‍රියට ආහාර අඳගෙන. ඉතින් අපි මොකටද නොදන්න කාරණාවක් ඔස්සේ යන්නේ? දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේකෙන් වැළකුණාම සැප ලැබෙනවා කියලා කරුණු පහක්. නමුත් අපි ඒක දන්නේ නැහැ. මේ ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා අපි දන්නේ නමුත් අපි දන්නවා රාත්‍රී භෝජනයේ වළඳහම මේ ආනිසංස පහ ලැබෙනවා කියලා. ඉතින් නොදන්න එකක් පිටිපස්සේ යන්නේ මොකටද? දන්න වැඩේම කරගෙන හිටියහම හොඳයිනේ කියලා උන්වහන්සේලා සඳහන් කරනවා. සම්දිත්තික ඵලය දන්න කාරණාවෙම යෙදෙනවා කියලා සඳහන් කළා. ඊළඟට මේ වික්ෂුන් වහන්සේලා නොඑක් වර නොඑක් දේශනාවල් කරමින් ප්‍රකාශ කරමින් උන්වහන්සේලාට මේ කාරණාව තහවුරු කරලා රාත්‍රී ආහාරයෙන් වළකින්න කියන එක පැහැදිලි කරලා දෙන්න උත්සාහ ගත්තා. නමුත් මේ දෙන්න එක පිළිගන්නෙම පිළිගන්නෙම නැහැ. අන් ඊට පස්සේ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේ ගාවට ඇවිල්ලා මේ කාරණාව සඳහන් කළා ස්වාමීනි මේ අස්සජී පුනබ්බසුක කියන භික්ෂුන් වහන්සේලා දෙනම භාග්‍යතුන් වහන්සේගේ මේ ධර්මවාදී පිළිගන්නේ පිළිගන්නේ නැහැ. උන්වහන්සේලා කියන්නේ රාත්‍රී භෝජනයේ වළඳලා ආනිසංස පහක් ලැබෙනවා මිසක් රාත්‍රී භෝජනෙන් වැළකුණාම ආනිසංස ලැබෙන්නේ නැහැ කියලා. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේලා දෙන්නට පණිවිඩයක් කියවුවා භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න කියලා. බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න භික්ෂුන් වහන්සේලාට පණිවිඩය යවහම ඒ භික්ෂුන් වහන්සේලා දෙන්න බුදුරජාණන් වහන්සේ මුණ ගැහෙන්න ආවා. ඒ ආව බුදුරජාණන් වහන්සේලාගෙන් භාග්‍යතුන් වහන්සේ මෙහෙම ඇහුවා. මේ යම් කරුණක් දැන්වහම එක්තරා භික්ෂූන් වහන්සේ නමක් මේ අසජී පුනබ්බසුක භික්ෂුන් වහන්සේලා කරා ගිහිල්ලා ඒක සඳහන් කරාම පැමිණිච්ච භික්ෂුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේ අහනවා මහණෙනි මම සඳහන් කරපු කාරණාව ඔබලා දරන්නේ නැද්ද? ඔබලා ඒක පිළිගන්නේ නැද්ද? බුදුරජාණන් වහන්සේ අහනවා නුඹලාට මම කැඳවලා මේ කාරණාව නැවත ප්‍රකාශ කරනවා. මොන කාරණාවද? භාග්‍යවතුන් වහන්සේ ළඟට ඇවිල්ලා වැඳලා එකත් පසෙක වාඩි වෙච්ච භික්ෂුන් වහන්සේලාට මෙහෙම සඳහන් කරන්නේ. මහණෙනි, ඔබලා කැඳෙව්වේ මෙන්න මේ වාගේ කාරණාවක් ප්‍රකාශ කිරීම සඳහා. මොකද කාරණාව? ඇත්තද මහණෙනි, බොහෝ භික්ෂුන් වහන්සේලා ඔබ දෙදෙනා ළඟට ඇවිල්ලා රාත්‍රී භෝජනයෙන් වැළකුණහම ආනිසංස පහක් ලැබෙනවා කියලා කීවහම රාත්‍රී භෝජනය වළඳහමයි ඒ ආනිසංස ලැබෙන්නේ කියලා ඔබලා සඳහන් කළා කියලා මේ භික්ෂුන් වහන්සේලා ප්‍රකාශ කළා. ඇත්තද ඒ කාරණාව කියලා අහනවා. අන් ඒ වෙලාවේ සඳහන් කරනවා භාග්‍යතුන් වහන්සේ එසේය. අපි රාත්‍රී භෝජනය වැළඳුවාම තමයි මේ ආනිසංස පහ අපිට ලැබුණේ. ඒ වෙලාවේ භාග්‍යතුන් වහන්සේ නැවත විමසනවා මහණෙනි මා දේශනා කළ ධර්මයේ නුඹලා අහලා තියෙන්නේ මේ විදිහටද මම ධර්මයක් දේශනා කරාම ඒක ඔබලා අහලා තියෙන්නේ මේ විදිහටද කොයි විදිහටද කියලා සඳහන් කරනවා යම් කිසි පුද්ගලයෙක් සැප හෝ දුක හෝ උපේක්ෂාව හෝ වින්දොත් අකුසල් අඩු වෙලා කුසල් වැඩි වෙනවා ඕනෑම දෙයක් වින්දොත් එහෙම වෙනවද යම් කිසි පුජ්‍යලයක් සැපක් හෝ දුකක් හෝ උපේක්ෂාවක් දරහම ඒ කාරණාව නිසා අකුසල් අඩු වෙලා කුසල් වැඩි වෙනවා කියලා ඔබලා අහලා තියෙනවද? මම එහෙම දේශනා කරලා තියෙනවද? කිසියම්ම තැනක කියලා ඇහුවා. එතකොට සඳහන් කරනවා එහෙම නැත්තම් නුඹලා අහලා තියෙන්නේ මෙහෙමද? කොහොමද? සමහර සැප වේදනා වින්දහම කුසල් වැඩි වෙනවා. එහෙම දහලා තියෙන කියලා ඇහුවා. සමහර සැප වේදනා වින්දහම කුසල් වැඩි වෙනවා. එහෙම නැත්නම් සමහර සැප වේදනා වින්දහම අකුසල් වැඩි වෙනවා. උඹලා එහෙම අහලා තියෙනවද? ඊළඟට අහනවා සමහර දුක් වේදනා වින්දහම කුසල් වැඩි වෙනවා සමහර දුක් වේදනා වින්දහම අකුසල් වැඩි වෙනවා. උඹලා එහෙම අහලා තියෙනවද? එහෙම නැත්නම් සමහර උපේක්ඛා වේදනා වින්දහම කුසල් වැඩි වෙනවා සමහර උපේක්ඛා වේදනාවෙන් දහම අකුසල් වැඩි වෙනවා කියලා ඔබලා අහලා තියෙනවද කියලා භික්ෂුන් වහන්සේලාගෙන් ඇහුවා. ඒ වෙලාවේ සඳහන් කරනවා එසේය ස්වාමීනි හැම දුකක්ම වින්දහම අකුසල් පිරිහිලා කුසල් වැඩෙනවා කියලා එකක් නැහැ. හැම දුකක්ම වින්දහම අකුසල් පිරිහිලා කුසල් වැඩෙනවා කියලා කාරණාවක් එහෙම එකක් නැහැ. ඉන් පසුව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මේ වගේ සැප වේදනා වින්දාම යම් පුද්ගලයෙකුට අකුසල් දහම් පිරීලා කුසල් වැඩෙනවා. එහෙම අහලා තියෙනවද? කොයි විදිහටද භාග්‍යතුන් වහන්සේ අහනවා මහණෙනි මේ වගේ සැප වේදනා වින්දාම යම් පුද්ගලයෙකුට අකුසල් දහම් පිරිහිලා කුසල් වැඩෙනවා කියලා අහලා තියෙනවද? මෙයම මම අවබෝධ කරගන්නේ නැතුව ප්‍රඥාවෙන් දකින්නේ නැතුව දැනගන්නේ නැතුව ස්පර්ශ කරන්නේ නැතුව අන්යන්ට දේශනා කිරීම මට සුදුසුද මහණෙනි මම යම් කාරණාවක් දේශනා කළොත් ඒ කාරණාව දේශනා කරන්නේ මනාව දැකලා මනාව තේරුම් අරගෙන මනාව අවබෝධ කරලා මනාව ස්පර්ශ කරලා තමයි මම මේ කාරණාව කෙනෙකුට දේශනා කරනවා නම් දේශනා කරන්නේ එහෙම නැතුව මම නිකම්ම හිතුණ පළියට දේශනා කරන්නේ නැහැ. නමුත් උඹලා හිතනවද එහෙම දේශනා කිරීම භාග්‍යතුන් වහන්සේට සුදුසුයි කියලා? කිසිම දෙයක් හොයන්න බලන්නේ නැතුව හිතිච්ච දේවල් දේශනා කරන එක භාග්‍යතුන් වහන්සේ සුදුසුද? ඒ වෙලාවේ මේ වික්ෂුන් වහන්සේලා සඳහන් කරනවා දැනගන්න නැතුව දේශනා කිරීම භාග්‍යතුන් වහන්සේට සුදුසු නෑ. එහෙනම් භාග්‍යතුන් වහන්සේ කිසි දෙයක් දැනගන්නේ නැතුව දේශනා කරන්නේ නැහැ. දැනගන්න නැතුව දේශනා කරන එක භාග්‍යතුන් වහන්සේට සුදුසුත් නැහැ කියලා මේ භික්ෂුන් සඳහන් කරනවා. එවැනි සැප වේදනා වින්දහම අකුසල් වැඩෙනවා කුසල් අඩු වෙනවා කියලා ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන දැකලා දැනගෙන ස්පර්ශ කරලා තමන් සාක්ෂි කරගෙන තමයි මේ දේශනාව කරලා තියෙන්නේ. මේ සමහර සැප වේදනා වින්දහම අකුසල් වැඩි වෙනවා කුසල් අඩු වෙනවා. ඒක මම දැකලා දැනගෙන ස්පර්ශ කරලා අවබෝධ කරලා ප්‍රත්‍යක්ෂ කරගෙනම තමයි දේශනා කරලා තියෙන්නේ. මේ වාගේ සැපක් විඳින්න ගියොත් අත් වෙන්නේ කුසල් නෙමෙයි අකුසල් කියලා. ඒක භාග්‍යතුන් වහන්සේ ප්‍රත්‍යක්ෂ කරගෙනයි තියෙන්නේ. ඊළඟට බුදුරජාණන් වහන්සේ ක්‍රමානුකූලව සමහර සැප වේදනා වින්දහම කුසල් දහම් වැඩෙනවද කියලා අහනවා. ඒ ගැන දන්නේ නැතුව දකින් නැතුව භාග්‍යතුන් වහන්සේ දේශනා භාග්‍යතුන් වහන්සේට දේශනා කරන්න හොඳද කොහොමද භාග්‍යතුන් වහන්සේ අහනවා ක්‍රමානුකූලව සමහර සැප වේදනා වින්දහම මේක පිළිවෙලට මේ භික්ෂුන් වහන්සේලාගෙන් අහගෙන යන්නේ සමහර සැප වේදනා වින්දහම අකුසල් වැඩි වෙලා කුසල් අඩු වෙනවද සමහර සැප වේදනා වින්දහම කුසල් වැඩි වෙලා අකුසල් අකුසල් වැඩි වෙලා කුසල් අඩු වෙනවද මේ ප්‍රශ්න දෙක ක්‍රමානුකූලව අහනවා. එහෙනම් මෙතන අහන්නේ සමහර සැප වේදනා වින්දාම කුසල් දහම් වැඩෙනවද? ඒ ගැන දන්නේ නැතුව, දකින්නේ නැතුව භාග්‍යතුන් වහන්සේ යම් දේශනාවක් කරනවද කියලා ආයෙත් ඇහුවා. මේ විදිහට සැප දුක උපේක්ඛා කියන වේදනා තුන ගැනම බුදුරජාණන් වහන්සේ මේ භික්ෂුන්ගෙන් විමසනවා. අන් ඒ වෙලාවේ සමහර සඳහන් කරනවා සමහර සැප වේදනා දුක් වේදනා වින්දහම අකුසල් දහම් වැඩෙනවා එහෙමනම් ඒවා අතහරින්න ඕනේ. සමහර දුක් වේදනා වින්දහම අකුසල් දහම් වැඩෙනවා. අකුසල් වැඩෙනවා නම් ඒක අතහැරලා දාන්න. එහෙම කියලා කීවකින් භාග්‍යවතුන් වහන්සේ දැනගෙන දැකලා ප්‍රඥාවෙන් අවබෝධ කරගෙනමයි එහෙම දේශනා කරන්නේ. මේ දේ අතහරින්නේ. ඒ දෙහි ඔබ නිරන්තරයෙන් යෙදලා ඉන්නවා නම් ඒකෙන් වැඩෙන්නේ අකුසල්මයි. මේ දේශනාව කරන්නේ භාග්‍යතුන් වහන්සේ මනාවම මනාවම දැනගෙනමයි මේ වැඩේ අතහරින්න ඒකෙන් නිරතුණුත් අකුසල්ම වැඩෙනවා. දැනගෙන අවබෝධ කරලම දේශනා කරනවා. සමහර සැප දුක් උපේක්ඛා වේදනා වින්දහම කුසල් දහම් වැඩෙනවා. කොයි වගේද? භාග්‍යතුන් වහන්සේ හරියටම දැනගෙන කියන කාරණාව පැහැදිලි කරනවා. සමහර සැප දුක් උපේක්ඛා වේදනා වින්දහම කුසල් දහම් වැඩෙනවා කියලා කීවොත් ඒ කාරණාවත් භාග්‍යතුන් හසේ දේශනා කරලා තින් දැනගෙනම තමයි. සමහර දුක් වේදනා වින්දහම අකුසල් වැඩෙනවා. සමහර සැප වේදනා, සමහර දුක් වේදනා, සමහර උපේක්ඛා වේදනා වින්දහම කුසල් වැඩෙනවා. ඒ දෙක භාග්‍යතුන් වහන්සේ මනාව දැනගෙනම අවබෝධ කරලා දේශනා කරලයි තියෙන්නේ. සමහර සැප දුක් උපේක්ඛා වේදනා වින්දාම කුසල් දහම් වැඩෙනවා කියලා දේශනා කළා නම් ඒකත් භාග්‍යතුන් වහන්සේ අවබෝධ කරගෙනම දේශනා කළා. ඉන්පසු භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මම හැම භික්ෂුවකටම අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරන්නේ නැහැ. මේ සංසාරේ ජීවත් වෙන නැත්නම් මේ ශාසනයේ ජීවත් වෙන හැම ස්වාමින් වහන්සේ නමකටම හැම භික්ෂුවකටම අප්‍රමාදී වෙන්න කියලා කියන්නේ නැහැ. ඇයි බුදුරජාණන් වහන්සේ සමහර කට්ටියට අප්‍රමාදී වෙන්න කියන්නේ නැත්තේ? ඒතර උන්වහන්සේලාට නිවන් ඕනේ නැද්ද? උන්වහන්සේලාට සසරින් මිදෙන්න ඕනේ නැද්ද? නැත්නම් භාග්‍යතුන් වහන්සේ උන්වහන්සේලාත් එක්ක අමනාපයක් වද්ද? නෑ භාග්‍යතුන් වහන්සේ කවුරුවත් එක්ක අමනාප අමනාප නෑ. එහෙනම් ඒ කියන්නේ නැත්තේ ඇයි කියන කාරණාව වෙනම පැහැදිලි කරලා තියෙනවා කාටද අප්‍රමාදී වෙන්න කියලා කියන්නේ නැත්තේ කියලා. ඒ මොකද සමහර භික්ෂූන් වහන්සේලා ඉන්නවා උන්වහන්සේලාට ප්‍රමාද වීම සඳහා හේතුවක් නැහැ. දැන් මේ අප්‍රමාදී වෙන්න කියලානේ දේශනා කරන්නේ. මේ භික්ෂූන් වහන්සේලාට අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරන්නේ නැහැ. හේතුව තමයි උන්වහන්සේලා ගාව ප්‍රමාදය කියලා කාරණාවක් නැහැ. ප්‍රමාද වෙන්න හේතුවකුත් උන්වහන්සේලාට නැහැ. ඒ කොහොම භික්ෂූන් වහන්සේලාටද සඳහන් කරනවා සමහර භික්ෂූන් වහන්සේලාට නමුත් භාග්‍යතුන් වහන්සේ අප්‍රමාද වෙන්න ඕන කියලා දේශනා කරනවා. සමහරුන්ට දේශනා කරන්නේ නැහැ. සමහරුන්ට දේශනා කරනවා. කවුද ඒ භික්ෂූන් වහන්සේලා? සමහර භික්ෂුවක් ඉන්නවා. ඒ භික්ෂූන් වහන්සේට කියන්නේ උබතෝ භාග විමුක්ත කියලා. උබතෝ භාග විමුක්ත. කවුද මේ උබතෝ භාග විමුක්ත කියලා කියන්නේ? භාග්‍යතුන් වහන්සේ අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරනවා නැත්නම් මේ උබතෝ භාග විමුක්ත ස්වාමීන් වහන්සේට අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරන්නේ නැහැ. හේතුව තමයි අප්‍රමාදී වෙන්න හේතුවක් නැහැ. මොකද මේ උබතෝ භාග කියලා කියන්නේ සව් කෙලුස් නසාපු රහතන් වහන්සේට. ඒක රහතන් වහන්සේට අප්‍රමාදී වෙන්න කියලා කියන කාරණාවක් නැහැනේ. උන්වහන්සේ කොහොමත් අප්‍රමාදීනේ. දැන් පින්වත් පව්වත් දෙකම රැස් කරන්නේත් නැහැනේ. ඒ නිසා උන්වහන්සේට මේ දේශනාව අමුතින් කරන්න අවශ්‍ය නැහැ. අවශ්‍ය නැහැ. එහෙනම් රහතන් වහන්සේට අප්‍රමාදී වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ. ඒ මොන පුද්ගලයාද? උබතෝ භාග විමුක්ත වෙන පුද්ගලයා. ඒ කියන්නේ රහතන් වහන්සේ. ඊළඟට සඳහන් කරනවා අෂ්ට සමාපatti තියෙනවා විදර්ශනා විදර්ශනා ඥානක් තියෙනවා. අරහත්ත්වයේ ලබලා ඉන්නේ. ඒ නිසා ප්‍රමාදයක් දකින්නෙම නැහැ. අෂ්ට සමාපත්තිය තියෙනවා. විදර්ශනා ඥානක් තියෙනවා. එතන මේ රහතන් වහන්සේලාත් වර්ග ඉන්නවා. එක එක රහතන් වහන්සේලාගේ ශක්ති ශක්ති ප්‍රමාණවන් වල එක එක මට්ටම් තියෙනවා. දැන් මෙතන සඳහන් කරනවා උන්වහන්සේලාට මේ විදර්ශනා ඥානක් තියෙනවා අෂ්ට සමාපත්තියක් තියෙනවා කියලා. එතකොට මේ අහසින් යන්න බැරි කිසිම 이르දියක් දක්වන්න බැරි නොපෙනී ඉන්නත් බැරි පොළොව පලාගෙන යන්නත් බැරි, පිටියකින් එහා පැත්තට යන්නත් බැරි, එහෙම 이르දීන් දක්වන්න බැරි රහතන් වහන්සේලාත් ඉන්නවා. උන්වහන්සේලාට නමක් කියනවා. මොකද උන්වහන්සේලාට කියන නම? උන්වහන්සේලාට කියන්නේ ශුෂ්ක විදර්ශක කියලා. ශුෂ්ක විදර්ශක භික්ෂුන් වහන්සේලා රාහත් වෙලා ඉන්නේ. හැබැයි කිසිම 이르දියක් දක්වන්නේ නැහැ. තව රහතන් වහන්සේ නමක් ඉන්නවා. උන්වහන්සේ 이르දි දක්වනවා. උන්වහන්සේට පේන්නත් පුළුවන්, නොපෙනී ඉන්නත් පුළුවන්. අහසින් ගමන් කරන්නත් පුළුවන්, පොළවෙන් ගමන් කරන්නත් පුළුවන්. පොළවේ මෙතනින් ගිලිලා සතපුන් ගානක් ඈතින් මතුවෙන්නත් පුළුවන්. ඒ වගේ ඕනෑම ඉරියව්වකින් 이르දි දක්වන්න පුළුවන්. ඒතර භාග්‍යතුන් වහන්සේට තියෙන ශක්තිය මේ සියලු දෙනා වහන්සේටම තියෙන ශක්තියට වඩා කෝටි ප්‍රකෝටි ගාණකින් වැඩියි. නමුත් අර ශිෂ්ක විදර්ශක කියලා සඳහන් කරපු රහතන් වහන්සේත් නිවන් දැකලානේ ඉන්නේ. උන්වහන්සේත් නිවන අවබෝධ කරලා. 이르දි දක්වන ස්වාමින් වහන්සේත් නිවන අවබෝධ කරලා ඉන්නේ. බුදුරජාණන් වහන්සේත් නිවන අවබෝධ කරලා ඉන්නේ. දැන් මේ තුන් දෙනා වහන්සේ එක එක නිවනකට යනවද? භාග්‍යතුන් වහන්සේගේ නිවන වෙනයි, අසූ මහ ශ්‍රාවකයන්ගේ නිවන වෙනයි, ශිෂ්ට විදර්ශකයන්ගේ නිවන වෙනයි, 이르දි සම්පන්නයින්ගේ නිවන වෙනයි, එක එක්කෙනාට එක එක මට්ටම් වල නිවනක් තියනවාද? එහෙම නැහැ. මේ සියලු දෙනාම යන්නේ එකම නිවනකට. ඒකේ වෙනසක් නැහැ. නමුත් මේ නිවන හොයාගන්න අනුගමනය කරපු ක්‍රමවේදවල තිබිච්ච අඩුවැඩි භාවය නිසා තමයි මේ මේ එක එක ක්‍රම සමහර අය තීරදි දක්වන්න පුළුවන් සමහර අයට බෑ. එහෙම ලැබිලා තියෙන ආන්ගේ අඩුවැඩි භාවයෙන් හිඳයි. එහෙම නැතුව ඒ අයට නිවන වෙනසක් නිවන වෙනසක් නැහැ. ඊළඟට මේ කාරණාව භාග්‍යතුන් වහන්සේ සඳහන් කරනවා තව පුද්ගලයෙක් පිළිබඳව පැහැදිලි කරනවා. පඤ්ඤා විමුක්ත මෙන්න මේ පඤ්ඤා විමුක්ත කියන භික්ෂුන් වහන්සේට අප්‍රමාද වෙන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ නැහැ. පඤ්ඤා විමුක්ත ස්වාමීන් වහන්සේට අප්‍රමාදී වෙන්න කියලා කියන්නේත් නැහැ. ඒකට කලින් කිව්වේ උබතෝ භාග විමුක්තය උන්වහන්සේට අප්‍රමාදී වෙන්න කියන්නේත් නැහැ. ඊළඟට සඳහන් කරනවා උබතෝ භාග විමුක්ත රහතන් වහන්සේ වගේ ධාන අටටම සමවදින්න බෑ. ඒ කාටද? පඤ්ඤා විමුක්ත ස්වාමින් වහන්සේට ධාන අටට සමවදින්න බෑ. විදර්ශනාවෙන් කෙලවරට ගිහිල්ලා නිසා පඤ්ඤා විමුක්ත කියලා කියනවා. මේ තමයි ශිෂ්ක විදර්ශක රහතන් වහන්සේ. විදර්ශනාවෙන් කෙරවලට ගියා. මේ ධානවලට ගියේ සමත භාවනාව පැත්තෙන් දියුණු කරලා සමත සමාධියට සමවැදිලා ධාන අභිඥා ලබලා ඊළඟට විදර්ශනා වඩලා රහත් භාවයට ගියපු අය. මොකද බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන්න කලිනුත් අහසින් ගියපු අය හිටියනේ. විවිධ තාපසවරු හිටියා අහසින් ගියා. එතකොට ඒගොල්ලෝ මේ සමත කියන භාවනා ක්‍රමය හොඳට ප්‍රගුණ කරලා තිබුණා. හැබැයි ඒ කාලේ ලෝකේ විදර්ශනාව කියලා භාවනාවක් තිබුණේ තිබුණේ නැහැ. ලෝකේට විදර්ශනාව ඉස්සරලාම දේශනා කළේ කවුද? බුදුරජාණන් වහන්සේ විතරයි. එහෙමනම් අර වහන්සේලා සමත ක්‍රමයට ගියේ නැහැ. විදර්ශනාවෙන්ම ප්‍රඥාව දියුණු කරගෙන දියුණු කරගෙන දියුණු කරගෙන නිවනට ගියා. ආන් ඒ නිසා උන්වහන්සේලාට පඤ්ඤා විමුක්ත කියලා කියනවා. ඊළඟට යම් පුද්ගලයෙක් ප්‍රමාද වෙන්න එපා කියලා දේශනා කරනවා නම් භාග්‍යතුන් වහන්සේ යම් කෙනෙකුට ප්‍රමාද වෙන්න එපා කියලා දේශනා කරනවා නම් කාටද මේ අප්‍රමාදී වෙන්න කියලා කියන්නේ? දැන් උබතෝ භාග විමුක්ත පඤ්ඤා විමුක්ත කියන දෙනම වහන්සේට අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරන්නේ නැහැ. සමහර අයට දේශනා කරනවා. ඒ කාටද කියලයි මේ කියන්නේ යන්නේ. මේ ශාසනයේ ඉන්නවා තවත් පුද්ගලයෝ කීප දෙනෙක් එක්කෙනෙකුට කියනවා කායපක්කී කියලා. කායපක්කී. කායපක්කී කියන පුද්ගලයා ධාන මට්ටම් 8ම තියෙනවා. එතකොට අපි වෙනතට වෙනසක් වැටහෙනවා. අතන පඤ්ඤා විමුක්ත කියන භික්ෂුන් වහන්සේ රහත් වෙලා ඉන්නේ. නමුත් ධාන මට්ටම් එකක්වත් නැහැ. නමුත් මේ කායපක්කී කියන පුද්ගලයාට ධාන මට්ටම් 8ම තියෙනවා. ධාන මට්ටම් 8ම තියෙනවා. නමුත් තවම රහත් වෙලා නැති නිසා ඔහුට අප්‍රමාදී වෙන්න කියලා දේශනා කරනවා. ධ්‍යාන ලැබලා රහත් වෙලා නැහැ. එහෙම වෙන්න ඕන තරම් පුළුවන්. මොකද ධ්‍යාන හොයාගෙන යනවා කියන එක වෙන වැඩක්. රහත් වෙනවා කියන එක තව කතාවක්. එහෙනම් ධ්‍යාන ලැබලා රහත් නොවි ඒකනේ අපි කිව්වේ භාග්‍යතුන් වහන්සේ පහළ වෙන්න කලින් හිටපු ඍෂිවරු තාපසවරු ධ්‍යාන තිබුණා. නමුත් කවුරුත් රහත් වෙන්නේ රහත් උනේ නැහැ. මේ ධාන ලැබලා හිටිය කියලා නිරෙන් නිදහස්ද? නිරෙන් නිදහස් නැහැ. ඕනෑම වෙලාවක මේ ධාන පිරෙහෙන්න පුළුවන්. උදාහරණ හරියට ත්‍රිපිටකයේ තියෙනවා. අර ඒක සාමණේර ස්වාමීන් වහන්සේ නමක් හිටියා. ඒ සාමණේර ස්වාමීන් වහන්සේට ධාන තියෙනවා. උන්වහන්සේ අහසින් යන්නේ. අහසින් මේ ධාන ඕන වෙලාවක පිරෙහෙන්න පුළුවන්නේ. පුංචි හේතුවකින් ධ්‍යාන පෙරහෙන්න පුළුවන්. දැන් ස්වාමීන් වහන්සේ අහසින් වඩිනකොට කාන්තාවක් වැවක නානවා, ප්‍රතිහොදනවා. ඇය තනියම ඉන්නේ. ඇය නාන ගමන් ඇගේ පාළුව නැති කරගන්න ඇය ගීතයක් මූණනවා. ස්වාමීන් වහන්සේ උඩින් යනවා. යනකොට ඇගේ ගීතේ ඇහුණා. හරි මිහිකට ගායනා කරනවා. ආන්ගේ ගීතේ පිළිබඳව හිත ගියා. ඒ කියන්නේ ගීතේට කන් දුන්නා. කන් දුන්න ගමන් මොකද උනේ? ධානයේ ධානයේ පිරිහුණා. දැන් අහසින් යන වෙලාවක ධාන පිරිහුණොත් එහෙම එහෙමම බිම වැටෙනවා. හැබැයි ධානලාභී කියලා කියන්නේ අපි වගේ කෙනෙක් නෙමෙයි. අප්‍රමාණව පින් තියෙන කෙනෙක්. අපිට වඩා ලොකු වීරියක් තිබ්බ නිසානේ එහි ගියේ. ධාන ලැබුවේ. ආන් ඒ නිසා උන්වහන්සේ එක පාරම අර උඩට දාපු ගලක් බිම වැටෙනවා වගේ බිම වැටුනේ නැහැ. හරියට නිකන් අර පුළුන් පා වෙනකොට ක්‍රමානුකූලව පාවිවි පාවිවි පාවිවි ගිහිල්ලා නැවැටෙන්නේ. ගලක් නම් එක තැන වැටෙනවා. පුළුන් එහෙම නෙමෙයි පාවිවි පාවිවි ගිහිල්ලා වැටෙන්නේ. දැන් ඇගේ ගීතේ නිසා තමයි ධානයේ බිඳුනේ. එහෙනම් උන්වහන්සේතර පුළුන් රොදක් පාවෙනවා වගේ පාවෙලා පාවෙලා පාවෙලා ගිහිල්ලා ඒ වැවේ කෙරවලේ තැනක උන්වහන්සේ නතර වුණා. ධානයේ බිඳුනා. එහෙනම් ධාන තිබුණා කියලා කියන්නේ සසලින් බිඳුණා කියලා නෙමෙයි. දේවදත්ත ස්වාමීන් වහන්සේටත් ධ්‍යාන තිබුණනේ. අභිඥා තිබුණනේ. උන්වහන්සේත් අහසින් යන්නේ. අපිට පුළුවන් උන්වහන්සේට බණින්න. අපිට පුළුවන් උන්වහන්සේ පහත් කරලා කතා කරන්න. දේවදත්තයා කියලා එහෙම කතා කරන්නේ සමහරවිට අපිට අකුසල් කෙරෙනවා. උන්වහන්සේ අපිට වඩා මහා පුණ්‍යවන්තයෙක්. එසේ මෙසේ පුණ්‍යවන්තයෙක්ද? වැණි පින්නතනේ. පසේ බුද්ධත්වයේ මහා කල්ප අසංඛ්‍ය දෙකකුත් ලක්ෂ එකක් පෙරම්පුරල ඉන්නේ. එතකොට දැන් පේනව නේද? එහෙම පෙරුම් පුරලා ඉන්න කෙනෙක් අතිනුත් මෙහෙම පව් වෙන්න පුළුවන්. පසේ බුදු වෙන්න පෙරුම් පුරලා පාරමිතා ඉවර කරලා ඉන්නේ. උන්වහන්සේ අතිනුත් මෙහෙම පව් වුණා නම් අපිට මේ සංසාරේ කොහෙවත් ආරක්ෂාවක් තියනවා කියන මානයක්වත් පේනවද? එහෙනම් ධ්‍යාන ලැබලා හිටියත් ඒ ආරක්ෂාව නෑ. එහෙනම් දේවදත්තයන් වහන්සේටත් පංච අභිඥා අෂ්ට සමාපatti තිබුණා. නමුත් දැන් කොහෙද? දැන් සමාපatti මොකවත් නැතුව නිරේ. සමාපatti බිඳලා සංඝ ભેදේ කරන්න තීරණය කරනවත් එක්කම සමාපatti ඔක්කොම බිඳෙනවා. ඉතින් දැන් සමාපatti තිබ්බයි දැන් නිරේ. ඒ කියන්නේ එහෙනම් ආරක්ෂාවක් නැහැ මේ සමාපatti තිබුණා කියලා. ආන් ඒ නිසා කායපත්ති කියන පුජ්‍යලයට ධ්‍යාන මට්ටම් 8ම තියෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ එයාට දේශනා කරනවා වහවහ අප්‍රමාදී වෙන්න කියලා. ඊළඟට තව පුද්ගලයෙක් පිළිබඳව සඳහන් කරනවා දිට්ටිපත්ත කියලා. මේ සඳහන් කරන පුද්ගලයෝ අතරේ අපිත් ඉන්නවද කියලා හිතලා බලන්න ඕනේ. දිට්ටිපත්ත. කාටද මේ දිට්ටිපත්ත කියලා කියන්නේ? දිට්ටිපත්ත කියන පුද්ගලයා ප්‍රඥාවෙන් දැකලා මාර්ගඵලවලට ඇවිල්ලයි ඉන්නේ. ප්‍රඥාවෙන් දැකලා මාර්ගඵලවලට ඇවිල්ලයි ඉන්නේ. එහෙත් තවම රහත් වෙලා නැහැ. මාර්ගඵල ලබලා ඉන්නේ. මාර්ගඵලයක් කියලා කියන්නේ එක්ක සෝවාන් නැත්නම් සකදාගාමි නැත්නම් අනාගාමි. මාර්ගඵල තුනක් ලබලා රහත් වෙලා නැහැ. දැන් කෙනෙකුට හිතන්න බැරිද සෝවාන් වුණොත් මම දැන් සෝවාන් වෙලා ඉන්නේ. ඒ කියන්නේ නිරේට යන්නේ නැහැ ආයේ කවදාවත්. මේ සෝවාන් වෙච්ච ආත්මික තවාත්ම කීයක් මං ජීවත් වෙනවද? තවාත්ම 7යි. සංසාරේ මං කරපු පව් කොච්චරද? මේ ආත්ම 7න් පස්සේ මට විපාක දෙන්න කරපු පවුත් තියෙනවා. මේ 7 වෙන 7 ගත වෙන කාලේ මට විපාක දෙන්න පවුත් තියෙනවා. නිකම් පවු නෙමෙයි නිරේට ගිහිල්ලා කල්ප ගණන් විපාක දෙන්න. අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් විපාක දෙන්න පවු මං කරලා තියෙනවා. නමුත් සෝහන් වුණා කියලා කියන්නේ ඒ සියලුම පව් අහෝසි කියන එකයි. නිරයට ගිහිල්ලා විපාක දෙන්න තියෙන පව් අහෝසි. මොකද මම තව ආත්මහතක් ඉපදෙනවා. ඒ ඉපදෙන කාලේ මම දිව්‍ය ලෝකෙම ඉන්න පුළුවන්. මනුස්ස ලෝකවල ඉන්න පුළුවන්. හැබැයි මනුස්ස ලෝකේ ජීවත් වුණොත් ලෙඩ හැදෙනවා. තුවාල හැදෙනවා. තව වෙන විවිධාකාර අසනීප හැදෙනවා. කවුරු හරි ගහලා මරන්න බැරිද? පුළුවන්. ඇනලා මරන්නත් පුළුවන්. කපලා කොටලා මරන්නත් පුළුවන්. එහෙනම් මනුෂ්‍ය ජීවිතයේ ඉපදෙන ආත්මයක විඳින්න තියෙන යම් පාපයක් තියෙනවා නම් ඒ පව් ටික විඳින්න වෙනවා. හැබැයි කොයි පව් විඳින්නේ ආත්ම හතයි. ඒ හත නිරේට ගිහිල්ලා විඳින්නේ විඳින්නේ නැහැ. එහෙනම් මෙතන සඳහන් කරන්නේ ආන්ගේ ස්වාමීන් වහන්සේ ගැන. නැත්නම් ස්වාමීන් වහන්සේ කෙනෙක් වෙන්න පුළුවන්, පුජ්‍යලයක් වෙන්න පුළුවන්, දික්ටිපස, දික්ටිපත්ත. මාර්ගඵලවලට ඇවිල්ලා ඉන්නේ රහත් වෙලා නැහැ. එහෙනම් සෝවාන් වුණා කියලා බලාගෙන ඉඳලා හරියන්නේ නෑ කොහොමද සෝවාන් වෙච්ච කෙනා එහෙම ඉන්නවා අඩුයි. කෙනෙක් සමහරලාට එහෙම ඉන්නවා වෙන්නත් පුළුවන්. මොකද අර එක වික්ෂුන් වහන්සේ නමක් දේශනා කරනවානේ අනාගාමී වුණාට පස්සේ මම බඹලෝ ගිහිලා ඉතුරු ටික කරගන්නම් කියලා. අනාගාමී වෙච්ච කෙනාට එහෙම හිතුණා නම් සෝවාන් කෙනාට එහෙම නොහිතෙනවා කියලා කියන්නම එහෙම කියන්න බෑ. අපි හරියට මතකද බිම්බිසාර මහරජුරුව අපි අහලා තියෙනවා. බිම්බිසාර මහරජුරුව අපවත් වෙලා ගිහිල්ලා ඉපදුනේ යක්ෂයෙක් වෙලා. යක්ෂාත්මයක තමයි ඉපදුනේ. එතකොට මේ යක්ෂයා එනවා බුදුරජාණන් වහන්සේ ගාවට. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේට කතා කරනවා. ස්වාමීනි මම ජනවසබ. යක්ෂයාගේ නම මොකද්ද? ජනවසබ. ස්වාමීනි මම ජනවසබ. ස්වාමීනි මම ජනවසබ කියලා දෙපාරක් ප්‍රකාශ කරලා තුන්වෙනි පාර ප්‍රකාශ කරනවා ස්වාමීනි මම බිම්බිසාර කියලා. ස්වාමීනි මම සෝවාන් වෙලා හිටියේ. ස්වාමීනි මම දැන් සකදාගාමි වීම සඳහා වීර්ය ආරම්භ කරලා ඉන්නේ. දැන් ඒකට යක්ෂයෙක් වෙලා ඉපදුනා කියලා කියහම සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ යකෙක් කියන්නේ කවුද? අපි කල්පනා කරන ඇඟ පුරාම ලෝම වැවිච්ච කළුම කළු පාට ශරීරයක් තියෙන දත් එළියට ආපු මේ භයානක අමනුෂ්‍ය රූපයක්නේ යකා කියපු ගමන් අපේ ඔළුවට එන්නේ. නමුත් මේ අය කොයි වාගේද? මේ අය දිලිසෙනවා. ඊටාම ලස්සන රූප දෙවිවරු වගේ. මේ යක්ෂ කියලා කිව්වට අර කතා කරන යක්ෂ නෙමෙයි. දෙවිවරු වගේ ලස්සනයි. ආලෝක සූත්‍රේනත් ඒක පැහැදිලි වෙනවනේ. ආලෝක යක්ෂයාගේ භාර්යාව ටික භාග්‍යතුන් වහන්සේගෙන් බණ අහන්න එනවා. දිව්‍යාංගනාව වගේ. බුදුරජාන් වහන්සේ සඳහන් කරනවා ඔබලාගේ පෙර පින් කරලා තියෙන බව පේනවා. ඒ කොහොමද පෙර පින් කරපු බව පේන්නේ? මේ තරම් ලස්සනට ඉපදුනේ පෙර පින් කරලා තියෙනවා. ලස්සන වෙන්නත් වෙනම පින් කරන්න දෙපේ. එහෙනම් පෙර පින් කරලා තමයි ලස්සනට ඉපදිලා තියෙන්නේ. නමුත් මේ ජීවිතෙන් තවම පින් කරන බවක් පේන්නේ පේන්නේ නැහැ. මේක දහම් කරුණක් දිග ඇරියොත් මේක කරුණක් ඇතුලේ කොයිතරම් කරුණු අන්තර්ගතද? පෙර පින් කරපු බව පේනවා මේ ජීවිතෙන් පින් කරන බව පේන්නේ නැහැ. මේ ලෝකෙ මිනිහෙක් ඉපදිලා ඉන්නවා. ඇස් දෙකක් පේනවා. කන් දෙකක් ඇහෙනවා. කතා කරන්නත් පුළුවන්. අතපයත් හොඳට හොඳයි. කිසිම මන්ද මානසික බවකුත් නැහැ. ශරීර අභ්‍යන්තරයේ කිසිම රෝගාබාධයකුත් එහෙම එහෙම නැහැ. සාමාන්‍ය ලෝකයේ කතා කරන විදිහට ඊටාම නිරෝගී ඊටාම නිරෝගී පුද්ගලෙක්. එතකොට එයා එහෙම ඉපදුනේ නිකම්මද? පෙර පින් කරලා තියෙන බවයි කියපාන්නේ. ඉතින් ඒක අතන පුදුමයක් නැහැනේ. එහෙනම් එහෙම ඉපදිච්ච කී දෙනෙක් අද තවම පින් කරන්නේ නැතුව බලාගෙන ඉන්නවද? පෙර පින් කරපු බව නම් පේනවා. මේ ජීවිතෙන් පින් කරන බව පේන්නේ පේන්නේ නැහැ. එහෙම තමයි වැඩි පිරිසක් ඉන්නේ. එහෙනම් මෙතන සඳහන් කරනවා මේ පෙර පින් කරලා තියෙනවා. අර යක්ෂණියන්ට කියන පෙර පින් කරලා තියෙනවා මේ ජීවිතේ පින් කරන්නේ නැහැ. පෙර පින් කරලා තියෙනවා කියලා පේන්නේ ලස්සනයි. මේ ලස්සන කියලා කියන්නේ පෙරපින් කරපු භවයේ එක සලකුණක්. හැබැයි පෙරපින් කරලා පින් කරලා මේ ජීවිතෙන් ලස්සන වෙලා ඉපදුනහම ඒගොල්ලෝ වැඩියෙන්ම කරන්නේ පෞද්ද පින්ද කියන කාරණාව ආපහු ආපහු හිතන්න පුළුවන්. බොහෝ වෙලාවට ලස්සන රූපයක් අරගෙන ඉපදිලා එතනින් එහාට සුගතිගාමි වෙනවට වඩා දුගතිගාමි වෙන්න අකුසල තමයි බොහෝ දෙනෙක් කරගෙන තියෙන්නේ. ඒ කියන්නේ තමන්ගේ පිනේ තරම අවබෝධ කරගත්තේ නැහැ, තේරුන්නේ නැහැ, වැටහුන්නේ නැහැ. එහෙනම් ඒ වගේ ජනවසබ යක්ෂයා ඇවිල්ලා කියනවා යක්ෂ රාජෙක් ඇවිල්ලා කියනවා කවුරු යටද වෙසමුණි රජුගේ යට තියෙන සේනාධිපති කෙනෙක්. යක්ෂ සේනාධිපති කෙනෙක්. ස්වාමීනි මම සෝවාන් වෙලයි හිටියේ. දැන් සකදාගාමි වීම සඳහා වීරිය ආරම්භ කරලායි තියෙන්නේ. එහෙනම් මෙතන අපි කතා කරපු මෙන්න මේ දිට්ටිපත්ත කියන පුද්ගලයා මාර්ගඵල ලබලයි ඉන්නේ. තවම රහත් වෙලා රහත් වෙලා නැහැ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා වහාම රහත් වීම සඳහා වීරිය වඩන්න. ඊළඟට තවත් පුද්ගලයෙක් ඉන්නවා. සඳහන් කරනවා මේ අය අරහත්ත්වයට පත් නොවූ එහෙත් සෝවාන් සකදාගාමි අනාගාමි තත්වයට පත් මාර්ගඵලලාභීන් වහන්සේලා කියලා. කවුද? දිට්ඨිපත්ත. දිට්ඨිපත්ත කියලා කියන්නේ සෝවාන් ආර්ය ශ්‍රාවකයන් විතරක් නෙමෙයි. සකදාගාමීයත් එතන ඉන්නවා. මොකද සකදාගාමීන් කල්පනා කිරුවොත් මං කොහොමද දැන් නිරේට යන්නේ? මං දෙව්ලෝක ගිහිල්ලා පස්සේ රහත් වෙනවා කියලා. අනාගාමී කෙනෙකුත් එහෙම හිතන්න පුළුවන් කියලා මං කාරණාවක් සඳහන් කළා. එහෙනම් මේ සෝවාන් සකදාගාමී අනාගාමී කියන තුන් දෙනාම මේ ditthිපත්ත ගාව ඉන්න පුළුවන්. ඒ තුන් දෙනාටම භාග්‍යතුන් වහන්සේ දේශනා කරන අප්‍රමාදීව අප්‍රමාදීව කටයුතු කරන්න කියලා. ඉන් පසුව සඳහන් කරනවා සද්ධා විමුක්ත කියලා පුද්ගලයෙක් පිළිබඳව. කාටද මේ සද්ධා විමුක්ත කියලා කියන්නේ? ඒ පුද්ගලයාත් අරහත්ත්වයේ හැර අනෙක් මාර්ගඵලවලට පැමිණිලා ඉන්න පුළුවන්. මේ සද්ධා විමුක්ත කියන කෙනා රහත් වෙලා නැහැ. සමහර වෙලාවට අර අනික් මාර්ගඵල තුනට පැමිණිලා ඉන්න ඉන්න පුළුවන්. නෑ වෙන්නත් පුළුවන්. බොහෝ විට ඉන්නත් ඉන්නත් පුළුවන්. ඒ පුද්ගලයාට දේශනා කරනවා අප්‍රමාදීව කටයුතු කරන්න කියලා. ඊළඟට තවත් පුද්ගලයෝ දෙන්නෙක් ඉන්නවා කියලා සඳහන් කරනවා සෝවාන් මාර්ග ස්ථානයේ ඉන්න සද්ධානුසාරී ධම්මානුසාරී කියන පුද්ගලයෝ දෙන්නා. සෝවාන් මාර්ග ස්ථානයේ තමයි ඉන්නේ. තාම සෝවාන් වෙලාද? නෑ. මාර්ග ශ්‍රණියේ ඉන්නවා. එතන මේ මාර්ග ෂණයේ ඉන්න කෙනා මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන්නේ එහෙම දෙන්නෙකුට. ඒ දිනට සෝවාන් වෙන්න වැඩි වෙලා යනවද? වැඩි වෙලා යන්නේ නැහැ. ඇහි පිල්ලමක් ගන්නකොට එතෙන්ට එන්න එන්න පුළුවන්. මේ තරම් මේ ශාසනයේ ගුණ පුරන අයට මේ ස්වභාව ධර්මයේ කොච්චර පෙරලා තියෙන්නේ කියලා කල්පනා කරනකොට පුදුම වේදනාවක් ඇති වෙනවා. දැන් මේ මේ ධම් කරුණු ජීවිතයේ අග්ගිසට ගිහිල්ලා අහන්න ලැබුණොත් මරණ වංශකයේ ලෙඩ ඇඳේ ඉන්නකොට අහන්න ලැබුණොත් මොන තරම් දුකක් හිතෙන්න පුළුවන්ද මට මොන තරම් දේවල් කරගන්න තිබ්බද මෙතන සඳහන් කරනවා මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියලා කියන්නේ තාම සෝවාන් වෙලා නැහැ නමුත් ඇහි පිල්ලම් ගහන නිමේෂයෙන් සෝවාන් වෙන්න පුළුවන් තරමට ඇවිල්ලා ඉන්නේ මේ දෙන්නා සෝවාන් වෙන්න කලින් සක්වල විනාශ වෙමින් පවතිනවා නම් ඒ කියන්නේ ලෝක විනාශය ආරම්භ වෙලායි තියෙන්නේ මහා කල්පයේ වෙනසෙමින් පවතිනවා නම් සඳහන් කරනවා මේ දෙන්න සෝවාන් වෙනකන් කල්පය විනාශ වෙන එක ස්වභාව ධර්මයේ විසින් නවතිනවා කියලා. අන් ඒ තරමට ಗುಣ පුරන්නන්ට ස්වභාව ධර්මයෙන් සලකනවා. එහෙම ශාසනයක් මේක. එහෙම ಗುಣ පුරන්ඩු ගන්නපු පෙරපින් කරලා තියෙනවා. ආන් ඒ පිනේ පිනේ මහිමය අරගෙන මේ ජීවිතේම සතර පායට පිටුපාන්න යමක් කරගන්න පුළුවන් වුණොත් අපි තරම් භාග්‍යවන්ත වෙච්ච අය මේ ලෝකේ තව බොහොම දුර්ලභයි.